දයන් පොතහර මහත්මයා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මේ මට අර තවත් ප්‍රශ්නයක් පිටින් ආව එකක් තමයි මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොට විරාග විදිහට මේ එතකොට රාගයෙන් තොරව එතකොට ඔස්සග්ග පරිණාමීව එතකොට නිරෝධ නිශ්චිතව තමයි මේක වැඩෙන්න ඕනේ කියලා නිතින ස්වාමීන් වහන්සේ එතකොට ඒ ඒ තුන් ආකාරයට වැඩෙන්න නම් අර අපි ඒ සිත යම්කිසි කෙලෙස් මට්ටම් වලින් ඉවත් වෙලා තියෙන්න ඕනේ නේද මේ අවස්ථාව වෙනකොට නැත්නම් අර ඒ தත්වෙටපත් වෙන්න අවස්ථාවක් එන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ. එහෙමද? ඒ විතරකුත් නෙමෙයි දැන් ඔය එතන කර්ම හතරක් කියනවනේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී කියලා. දැන් අපට පුළුවන් වෙන්නේ දැන් මේවා හිත හිතා හිත හිතා කරන්නනේ. එතකොට එහෙම හිත හිතා කරන මට්ටමකින් නිවන් දකින්න බෑ. ඒවා හිත හිතා පුහුණු කරලා ඊට පස්සේ නොසිතාම මනසට එන මට්ටමට පුහුණු කරලා ඊට පස්සේ අර වඩන වීරයෙහිම අන්තර්ගත ගුණයන් බවට පත් වෙන්න ඕන ඔය කියන ගති ලක්ෂණ. ඒ මට්ටමට ප්‍රගුණ වෙන්න ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම හිතන්නකෝ දැන් මුලින්ම අපි රියදුරු බලපත්‍රයක් ගන්නවා. රියදුරු බලපත්‍රය ගන්න කාගෙන් හරි අපි අහගෙන දැන් වාහනේ අවශ්‍ය විදිහට හසුරවන්න අපි පුහුණු වෙනවා. පුහුණු වුණාට පස්සේ දැන් ඉතින් අපි අර කියා දීපු විදිහට අර හැට මෙහාට සුක්කානම කරකවනවා එතකොට ජීල් මාරු කරනවා මේකේ තියෙන ආම්පන ටික හසුරුවන්නේ අර කියා දීපු තොරතුරු ඔළුවේ තියාගෙන දැන් එතකොට අපි නිකන් අතරමැදි රොබෝ කෙනෙක් විතරක් වගේ වෙනවා අපි හිතලා බලලා හසුරුවන්න අපිට මේක හරියටම තාම හුරු පුරුදු නැහැ ඊට පස්සේ අපි කාලයක් මේක ප්‍රගුණ කරනකොට අපට අර කියා දීපුවා ඔළුවේ තියාගෙන හිත හිතා මේක කරකවන්න ඕනේ. දැන් මේක කරකවන්න ඕන තරදී කරකවන්න ඕන කියන අදහස කෙලින්ම එනවා අපට. ඊට පස්සේ අපි තව ටිකක් කල් යනකොට අපට ඕන නම් තව කෙනෙක් එක්ක කතා කර කරත් මේ වැඩේ කරන්න පුළුවන්. තව ටිකක් කල් යනකොට බණක් අහගෙනත් අපට මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට ධර්ම දේශනාවත් අහනවා, ඒ කරුණුත් තේරුම් ගන්නවා. හැබැයි සුඛානම කරකවන්න ඕන පැත්තට කිසි අඩුවක් නැතුව වැරද්දක් නැතුව ඒකත් කරනවා. එතකොට මේ බ්‍රේක් එක පා ගන්නවා නැත්නම් බ්‍රේක් එකක් පාගන්න. එතකොට දැන් මේ කෙරෙන්නේ මොකද්ද? අර මුලදී හිත හිතා කළා ඊට පස්සේ ඒක ස්වභාවිකව මතුණා දැන් අපිට තව ගොඩක් જાති කරද්දි පවා අර අදාළ ගුණාංග ටික මේකත් එක්ක ගතත් එක්ක සිතත් එක්ක බද්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක වෙන්නේ භාවිත බහුලීකృత භාවය. අන්න ඒ විදිහට මේ ධර්ම ඉස්සල්ලා හඳුනා ගන්න ඕන. හඳුනාගෙන හිත හිත කල්පනා කර කර මේවා දියුණු කරන්න. ඊට පස්සේ ඒක නොහිතාම මතුවෙන්නට ගන්නවා. ඊට පස්සේ ඒක තවදුරටත් ප්‍රගුණ කරන්න ඕන. ඊට පස්සේ තමයි අපිට අර මූලික ගුණාංගවල ගුණාංගත් එක්ක සම්මිශ්‍රණය වෙවි අර අතිරේක ගුණාංග වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක දීර්ඝ කාලීන වශයෙන් අපි පියවරෙන් පියවර යා යුතු ගමනක්. එහෙනම් ශාවින්නාංශ එතකොට අර මේ විවේක නිශ්චිතව මුලින් මේව කළා සමාධියකට ආවට පස්සේ බොජ්ජංග වඩනකොට ධම්ම තණ්හාවක් ඇති වෙනවානේ අර නිකාන්තියක් වගේ එකක් නේද ස්වාමීන් වහන්සේ කියන්නේ අර සමාධියට පොඩි ඇලීමක් එනවනේ එතකොට ඒතෙන්දී ඒ වෙලාවේ අපි ඒක අභිබවා යන්න මේ මේ පරමාර්ථ ධර්ම වල ත්‍රිලක්ෂණයම මෙනෙහි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මෙනෙහි කළ යුතු වෙනවා. ඉතින් දැන් මේ නිකාන්තයත් එක්කලා අපි ඇලෙනවා නම් එතනින් එහාට ඒක විදර්ශනා උපක්ලේශයක් හැටියට විදර්ශනා මාර්ගයෙන් අපි ගිලිහෙනවනේ එතනින් එහාට. එතකොට එහෙම ගිලිහුනොත් එතනින් එහාට එතනත්තගේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. ඒක අර නිකාන්තියත් එක්කලාම අහෝසි ඉතින් අන්නේ විදිහට මාර්ගඥානයේ උපදවන මොහොත දක්වාම විවිධ ක්ලේශ බාධකයන් මතුවෙන්න පුළුවන්. අවදි වෙන්න පුළුවන්. ඉතින් ඒවා පිළිබඳ හැමෙම විචක්ෂණ බවකින් තාම තියුණු කරන ලද සිහියකින් මනසේ කොතනක හරි සියුම් විදිහට හරි අර සංඥාවන් අවදි වෙනවා නම් ඒවා පෙනෙන්නට ඕන. ඊට පස්සේ ප්‍රඥාවෙන් විමසිලිමත් බවෙන් ඒ කවර හෝ තැනක පොඩි අඩුවක් සිද්ධ වෙනවා නම් ඒ කවර හේතු ප්‍රත්‍යයෙන් එහෙම උනේ කියලා දැනෙන්නට ඕන. අන්න ඒ මට්ටමට ඊටාම තීක්ෂණ විචක්ෂණ සූක්ෂම தත්වෙට මනස වැඩෙනකොට තමයි මේ කියන ගුණාංගත් එක්කලා අපිට සිත පවත්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නිදිමත යට කරගෙන අමාරුවෙන් අරමුණක එල්ලිලා ඊට පස්සේ සිත වෙනත් අරමුණකට යනවා. ඒකෙන් ගලවගෙන එහෙම කර කර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි එහෙම කරන්නේ මේකට අවතීර්ණ වෙන මුල් අවස්ථාවේ. එහෙනම් ශාන්නාච මෙතෙන්දී අර මම දකින්න එකක් තමයි ශාන්නාච අර දැන් අපි මේක කරගෙන යනකොට දැන් අර ප්‍රශ්නයක් අහලා තිබ්බේ සක්මන් කරන ගමන් බොජ්ජංග වඩන්න පුළුවන්ද කියලා ඒ මං හිතන්නේ එතුමියට ඒ ප්‍රශ්නේ ඉඳ ඇත්තේ මේ බොජ්ජංග ධර්ම කෙරෙහි තියෙන මේ අර ඒ හරි විග්‍රහය හිතට ඇවිල්ලා නැති හින්දා වෙන්න ඕනේ. මොකද මෙතෙන්දී දැන් අර විශේෂයෙන් සතිය අවශ්‍යමනේ ස්වාමීන් වහන්සේ නේද ස්වාමීන් වහන්සේ. ඒ සතියේදී මේ හතරවෙනි ධානයේ විතර වෙනකොට මේ සතිය සුද්ධම සතිය වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. හතරවෙනි ධානයේ දක්වා එනකොට. ඔව් ධානයේ නෑ ධානයනොත් සුද්ධ සතියක් බවට පත් වෙන්නේ ඒ ධානයට අවශ්‍ය සතිය. මාර්ගඵල ලැබීමේදී ඒ සතිය මාර්ග ධර්මයන්ට අදාළ විදිහට බොජ්ජංග ධර්ම බවට පත් වෙනවා. එතකොට සමාධිය ධාන වඩන අවස්ථාවේදී පවතින සතියත් බොජ්ජංග සතිය නෙමෙයි. එහෙමයි. එතන මට තේරුම් ගන්න ඕනි දැන් අපි සාමාන්‍ය ධානයක් යනකොට එකම අරමුණක් නේ මේ වෙන්නේ ඒක නිසා ඒ ධානයෙන් නැගිටලා නේද අපි විපස්සනාව කරන්නේ එතකොට ඒ වෙලාවේ සුද්ධ සතියක් තියෙනවා කියලා මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ හතරෙන් ධානයෙන් නැගිටට පස්සේ ඔව් ඔව් ඒක ඒ පාර කරගෙන තමයි ඊට පස්සේ අපි විදර්ශනාවට යමු වෙන්නේ එහෙමයි එහෙමයි විපස්සනාවට යොමු වෙද්දී තමයි ඊට පස්සේ අර ඒ සතියේ බොජ්ජංග ලක්ෂණ ඊට පස්සේ අපිට එතනට මොහු වෙන්නේ. ඉතින් බොජ්ජංග මට්ටමට දියුණු කරගත්තු තැනත්තා ධානය උපදවා ගත්තත් ඒ තැනත්තාගේ සතිය තුල අර බොජ්ජංග ගති ලක්ෂණ තියෙනවා. ඒ මට්ටමට පුහුණු කරගත්තට පස්සේ. එතකොට ඒ තැනත්තා ධානයේහි ඇලෙන බැඳෙන කෙනෙක් නෙමෙයි. එයා ධානය ඊට පස්සේ වඩන්නේ උපාය මාර්ගයක් හැටියට, උපකරණයක් හැටියට, මෙවලමක් හැටියට පමණයි එතකොට එතනදී ඔහු ධානය පාවිච්චි කරන්නේ. එහෙමයි. ඔව් ධානය මේ අර තණ්හාමාන දිට්ඨුවට හසු කරගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හසු කරගන්නේ නැහැ. ඒක ඉදිරි පියවරට යන්න අවශ්‍ය මානසික තත්වයක් හැටියට පමණයි ඔහු දකින්නේ. එහෙමයි. ඉදිරි ගුණයට ඉදිරි தත්ත්වයට මනස ගෙනියන්න මෙන්න මේ ගුණාංග අවදි කරනවා. ඒ ගුණාංග ටික මේ සිතේ මතු කරන්න ඕන කියන දැක්ම ඇතුවයි ඔහු ඒක කරන්නේ. එහෙම නැතුව අර ධානයේ ලැබෙන ඒකාග්‍රතාවයට සුවයට ඇලීමෙන් බැඳීමෙන් නෙමෙයි. එහෙම සායනස වංශයට බොහොම පිං මේ කරුණ හේරුම් කළ දුන්නට. හේරුවන් සර්ණ සාමිනස්.